අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරාති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගත්තේ නැත්නම් සසර ජීවිතය සූපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගත්තේ නැත්නම් සියලු දුක් නැතිකරන්න දේශනා කරලා තියෙන දේශනාවට අනුව අපේ කටයුතු සම්පාදනය කරගත්තේ නැත්නම් අපිට බොහෝ ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද අපි මේ වෙලාවේ කල්පනා කරගන්න ඕනේ මම ධර්මශ්‍රවණය කරලා කළ යුතු නොකළ යුතු දේ මොකක්ද කියලා දැනගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ධර්ම ශ්‍රවණය කරන හැමදෙනාම ඇති කරගන්න ඕනේ. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ නීවරණ ධර්මයන් පිළිබඳව කරන ධර්ම දේශනා කීපෙහි උද්දච්ච කුච්ච නීවරණය පිළිබඳවයි. එතකොට අපි මේ පිළිබඳව කතා කරද්දී මාතෘකා කරගත්තේ සරුදේ සරුදේ විදිහටත් નિසරුදේ નિසරු විදිහටත් සරුදේ નિසරු විදිහටත් નિසරුදේ සරු විදිහටත් ගන්න තැනත්තා වැරදි සංකල්පයකට ගෝචර වෙනවා වැරදි විකල්ප වලට ගෝචර වෙනවාය කියන බුද්ධ දේශනාවේ තියෙන ඒ උතුම් ධාතා ධර්මයයි. දැන් ඇයි මම එහෙම එකක් මූලික කරගත්තේ? නීවරණ කියලා කියන්නේ අවබෝධයට බාධා වෙන ධර්ම. බොජ්ජංග කියන්නේ අවබෝධයට හේතු වෙන ධර්ම. ඉතින් අවබෝධය වසන් කරන තමන්ට අරමුණට යන්න බැරි වෙන මොකද අපි අවබෝධය කියන අරමුණට යන්නේ අපේ මානසිකාරය භාවිතා කරගෙන. එතකොට යම් දෙයක් පිළිබඳව තේරුම් ගන්න අපි එක දිගට ඒ පිළිබඳව නුවණ සහිත මානසිකාරයකින් Taman ලබාගත් නුවණ පිරික්සා පරීක්ෂා කරමින් ඒ නුවණ අනුව පිරික්සමින් ඒ අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි යමක් දැනගත්තා නම් ඒ දැනගත්ත දේ ඇත්තක්ද කියලා නුවණින් විමසන්න ඕනේ. එතකොට ලෝකය ගැන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපි හැමදාම මතක් කරනවා තමන් ගැන මේ බඹයක් විතර වෙච්ච ශරීරය ශරීරය ආශ්‍රය කරගෙන කෙරෙන වැඩපිළිවෙල තේරුම් ගැනීමයි. මේ ශරීරය ආශ්‍රය කරගෙන කරගෙන යන වැඩපිළිවෙල කියන්නේ මොනවත් නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච පාදානස්කන්ධයයි. එතකොට ඒක අවබෝධ කරගන්න නම් මේ පංච පාදානස්කන්ධය කෙරෙහි අපේ මනස යොමු කරගෙන වාසය කරන්න ඕනේ කියලා මම හැම වෙලෙම මේ මතක් කරලා තියෙනවා ධර්මදේශනා මාලාවේ. ඇයි කොහොමද අවබෝධ කරගන්නේ නැත්තම් නේද? නිකන් අවබෝධ වෙන්නේ නැහනේ. අපේ සිත එහි ඇත්ත తත්වයේ ඒවා කොහොමද වැඩ කරන්නේ? ඒවා අඩු වෙන්නේ කොහොමද? වැඩි වෙන්නේ කොහොමද? ඒකේ ලක්ෂණ මොනවද කියලා බලන්න නම් යමක ඒ දේ පිළිබඳව අපි අවධානයෙන් සැලකිල්ලෙන් ඒ දේ පිළිබඳ එක දිගට යොමු වෙච්ච සිතකින් වාසය කරන්න ඕනමද නැද්ද? එහෙම හිටියොත් තමයි ඒ දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. චිත්‍රයක් කියලා හිතලා බලන්න. චිත්‍රයේ තියෙන මොනවද කියලා බලන්න. ඒ චිත්‍රය පිළිබඳව සිහියෙන් ඒක කෙරෙහි එක දිගට අනුමානයෙන් ඉන්නකොට ඒකේ තියෙන සියුම් සියුම් දේවල් අපිට පේන්න පටන් ගන්නවා. නේද? නැත්තම් තේරුමක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ අවබෝධයට අපේ හිත අරගෙන යද්දී අපිට ඇති වෙන ලොකුම ගැටලු සහගත තත්ත්වය තමයි. දැන් හිතේ ඇති වෙන නොසන්සුන් ස්වභාවය. හිත නොසන්සුන් නම් ඒ හිත එක තැනකට තීව්‍රව අවධානය යොමු කරවන්න බෑ. මොන හරි දෙයක් තේරුම් ගන්න එතෙන්ට තීව්‍රව ඍජුව එතෙන්ටම අවධානය යොමු කරන්න බෑ. එතන ගවේෂණය කරන්න. යමක් ගවේෂණය කරන්න නම් ඒ ගවේෂණය කරන උපකරණය දැන් අපි හිතමු අපි මොකක් හරි කැමරාවකින් හරි නැත්නම් දුරේක්ෂයකින් හරි අන්වීක්ෂයකින් හරි මොනවා හරි ගවේෂණය කරනවා කියලා. එහෙනම් ඒ ගවේෂණය කළ යුතු වස්තුවට ඒක අරමුණු කරන්න ඕනේ. එහෙම නේද? ફોકસ කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට යමකට යමක් අරමුණු කරන්ද ඒකට යොදවන්න යොදවලා තමයි ඒකේ ඇත්ත తත්ත්වය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිටත් අපේ මානසිකාරය පංච උපාදානස්කන්ධය කෙරෙහි අරමුණු කරවන්න ඕනේ. ඉතින් ඒ අරමුණු කරවලා කරපුවාම තමයි ඒකේ තියෙන ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය ඊළඟට ඒක කුමන හේතුවක් නිසා හටගන්නවාද කියලා හේතු දැනගන්න හේතු නැති වෙනකොට නැති වෙන හැටි නිරීක්ෂණය කරන්ඩ මොනවද මේ එකතු වෙන හේතු කියලා තමන්ම නිරීක්ෂණය කරලා තමන්ගේ අතුලාන්තයෙන් තේරුම් ගන්නද ඒකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවාද අනාත්ම ලක්ෂණය තියෙනවාද දුක්ඛ ලක්ෂණය තියෙනවාද කියලා ඒ ලක්ෂණ තේරුම් ගන්න ඔකෝම පුළුවන් වෙන්නේ ඒකට අවධානය යොමු කරොත් විතරමයි. නොසන්සුන් හිතකට පුළුවන් දෙයක් කරන්න. වේවුලන අතකින් වැඩක්වත් කරන්න පුළුවන් යාළුම ගානේ. අතක් වේවුලනවා කියලා හිතන්නකෝ. වේවුලනවා නම් වැඩක් කරන්න පුළුවන්. ඒ වගේ වේවුලන හිතෙන් වැඩක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නොසන්සුන් වෙන ස්වභාවය නොසන්සුන් වෙන ගතියට කියනවා හිතන හිතේ නොසන්සුන් බවට කියනවා උද්දච්චය කියලා. හරිද? ඒක ධර්මයේ සඳහන් වෙනවා උදාහරණයකින් අර අලු ගොඩකට ගලක් ගහපුවාම මොකද වෙන්නේ? ඒක ඇවිස්සෙනවා. ඒ වගේම හුළඟේ ලෙල දෙන කොඩියක් වගේ කියලා. හයියෙන් හුළං හමන වෙලාවට කොඩිය ලෙල දෙනවා. කොඩියට උමනාව තිබ්බට නවත්ත ගන්න පුළුවන් දෙයක්. කොඩියට උමනාව තිබ්බට මේක නවත්ත ගන්න ඕනේ කියලා ඒක නවත්ත ගන්න බෑ. ආන් ඒ වගේ හිත ලෙල දෙනවා. හිත නොසන්සුන් වෙනවා. ලෞකික ජීවිතේ වක්වත් වැඩක් කරන්න පුළුවන් ද හරියට ඒ වගේ හිත නොසන්සුන් නම් පුළුවන්කමක් ඇත්තේම නැහැ. එහෙම නේද? ඉතින් ඒකින්ද ලෞකික අරමුණකටවත් යන්න බෑ පින්නත් මෙන්න මේ හිතේ නොසන්සුන් ස්වභාවය තියෙනවා නම්. ඒ හිත නොසන්සුන් නම් සමහර අයත් දැකලා තියෙනව නේද? ඒ අයගේ ජීවිතෙත් හරීම මේ නොසන්සුන් ගතියක් තියෙනවා. කාත් එක්ක හරි කතා කරත් වෙන කල්පනාවක් වගේ. හ්ම්. ඒක අරමුණක ඉඳ බැරි ගතියක් තියෙනවා. ඒක තැනක ඉඳගෙන ඉඳ බැරි ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ නොයේකුත් ආකාරයේ මේ ගැටලු සහගත තත්ත්වයන් උදා වෙනවා තමන්ගේ හිත නොසන්සුන්නා. පොතක් අතර අරගෙන පාඩම් කරන්න පුළුවන්ද? අඩුම ගන්න. නේද? එක දිගට යමකට අරමුණු කරගෙන ඒ ඒ දේ කරන්න බෑ. අතන දුවන්න හිතනවා මෙතන දුවන්න හිතනවා නේද? අඩුම ගන්න ව්‍යාපාරයක්වත් දිනු කරගන්න බෑ. එක දිගට යමක් කරන්න බැරි බැරුව හරියට නලියන, දඟලන නේද? අස්සය වගේ හිතක්. අලියෝ වගේ ළමයි වගේ සුළු ළමයි වගේ හැම වෙලෙම නාලියන දඟලන ගතිය තියෙනවා. අන්න ඒ නොසන්සුන්කම තියෙන තාක් කල් ධර්මය අවබෝධ කරන්න බෑ. හරි. මේ නොසන්සුන්කමට හේතු වෙන කාරණාවක් තමයි හැම අකුසලයක්ම මොනවද? ලෝභ, දේශ, මෝහ කියලා කියන්නේ මේ අකුසල මූලයන් හැම අකුසල සිතකම මේ උද්දච්චය කියලා කියන නොසන්සුන්කම පහළ වෙනවා. හැම අකුසල සිතකම. ඒක හැම අකුසක අකුසලයකටම සාධාරණ චෛතසිකයක්. එතකොට එහෙමනම් ලෝභ දේශ මෝහත් එක්ක සම්පූර්ණයෙන්ම අපිට ලෝභ දේශ මොහ මාත්‍යයක් කර හිතේ තියෙනවා නම් හිතේ නොසන්සුන් බව ඇති වෙනවා. ඉතින් ඒකයි මේ ප්‍රථම ධානාදී ධානාංග වර්ධනය කරන්නේ අපි මේ ධානාංග වලදී මේ නොසන්සුන්කම නැති වෙලා යනවා. මේ උද්දච්ච කියන ස්වභාවය හරියට දේශනාවේ තියෙන තව එක උදාහරණයක් තමයි ඒක හරියට අර අපි කාට හරි මෙහෙකාරකමකට අහු වෙනවා කියන්නේ කවුරු හරි කෙනෙක් අපිව තියාගන්න වැඩකාරයෙක් වගේ. එතකොට දැන් අපිට එතකොට දැන් වැඩ මම මම මෙහෙකාරකමට නම් ඉන්නේ මම කාගේ හරි යටතේ නේද ඉන්නේ මට කාට ඕන හැටියට වැඩ කරන්න වෙනවා මට කැමති දේ කැමති දේ කරන්න පුළුවන් මම මෙහෙකාරකමකට අහු වෙලා නම් බලහත්කාරයෙන් මාව අරගෙන ගිහලා මෙහෙකාරකමේ යොදවලා කවුරු හරි දැන් මට වැඩ කරන්න වෙන්නේ මට ඕන හැටියටද නැහැ මට වැඩ කරන්න වෙන්නේ ස්වාමියා කියන කියන විදියට ස්වාමියා අර පැත්තට හැරෙන්නේ ගෝතේ පැත්තට හැරෙන්න ඕනේ එයා අර වැඩේ කරන්න කිව්වොත් ඒ වැඩේ කරනවා. මේ වැඩේ කරන්න මම මගකට යද්දි නෑ නෑ නෑ මේ පැත්තට යන්නේ නෑ කියලා ආයෙ දැන් ඒ ස්වාමියාට හිතුණොත් එහෙම මාව මගට යවද්දි ඒක කරන්න කියලා ආයෙ හදිස්සියම කිව්වොත් එහෙම නෑ අනිත් පැත්තට යන්න කියලා යන්න ඕනේ. නේද? කරන වැඩේ ඉවර කරත් සංසුන්කම නැති වෙන්න පුළුවන්. කිසිම ප්‍රශංසාවක් කිසිම ඒ වගේ මේ නොසන්සුන්කම කියන එක අපේ හිතේ උපදිනකොට පින්නත් එක අරමුණකට හිත යන්න දෙන්නේ නැහැ. ඔන්න හිතෙනවා නේද? දැන් අපි හිතමුකෝ උසස් පෙළ කරන ළමයෙක් කියලා. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න සමත් වෙන කෙනා. ඔන්න එකපාරට මෙයාට හිතෙනවා. ඉතින් ස්වාමියාගේ විදිය තමයි ඒ කියන්නේ. ස්වාමියා කියන විදිහට වැඩ කරනවා කියලා අපි උදාහරණයකට කිව්වේ ඒ වගේ තමයි. හැර එකපාරට හිතනවා මම ගණිත විෂය හදාරනවා උසස් පෙළට කියලා. දැන් මට හිත හරියන සංසුන් එයාගේ. ඒ අරමුණේ ඉන්න බෑ. ඊට පස්සේ තමයි නෑ මම විද්‍යාව විෂයක් හදාරනවා. වෛද්‍ය විද්‍යාව පැත්තට යන්න කියලා. ආයෙ හිතනවා නෑ නෑ මම ගිනුම් කරන්නේ පැත්තකට යනවා කියලා. ඕන් ටික දවසක් ඒ පැත්තට යනවා. හරි ටිකක් ටිකක් කල් යද්දී මාසයක් දෙකක් යද්දී නෑ මේක හරියන්නේ නෑ මම කලාවේශය හදාරනවා කියනවා. ඒක ඔය වගේ සමහර ඇත්තන් පින්වත්නි එකක්වත් කරන්න බෑයිද නැද්ද? <laughs> එක දෙයකට අරමුණු කරගෙන කරගන්න බැරි කෙනාට එකක්වත් කරන්න බෑ. මොකද එයා හැම වෙලෙම කල්පන්නේ මේක උනොත් මේක වෙයි මේක උනොත් මේක වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා. ඉතින් එක තැන කරක කරක ඉන්නවා. එයා හරියට නිකන් එකකේ මෙහෙ කාරකමකට අහු වුණා වගේ. හිතේ ඇති වෙන නොසන්සුන්කම හින්දා පින්නත් නේ මොකද වෙන්නේ ඒ එක අරමුණකටවත් තීව්‍රව යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒක හින්දා හැම අකුසලයක් හින්දාම නොසන්සුන් වෙනවා. දැන් බලන්න ලෝභය හින්දා මොකක් හරි දෙයකට අධික ලෝභයක් ඇති වුනහම සමහර කට්ටියගේ හැසිරීම කොහොමද? දැකලා තියෙන අත් පොඩි කරනවා. නේද? කකුලෙන් පොළව හාරනවා දැකලා තියෙනවද? නේද? එක තැනක ඉන්න බෑ ඉඳගෙන ඉන්න බෑ. දැඩි ලෝභයක් අතුනවා ඉඳගෙන ඉන්න බෑ. හිටගෙන ඉන්නත් බෑ. මේ මේ නිින්ද එහෙම යනවද දන්නේ නැහැ. අනිවාර්ය නොසන්සුන්කම හොඳටම වැඩි වුණාම කියනවා මම මේ මම දැන් අපි සමහර අය කියනවා දැන් ওই විනෝද ගමනක් එහෙම ලෑස්ති කරගත්තම කට්ටියක් එක්ක පාසල් යන කාලේ එහෙම මතක ඇති. හෙට යන්න තියෙනවා නම් ඒ ගමන ගැන ලොකු ලෝභයක් ඉපදිලා. අන්න උද්දච්චයේ ස්වභාවය තේරුම් ගන්න හොඳයි. ලොකු ලෝභයක් ඉපදිලා. මොකද කියන්නේ? නිින්ද යන්න යම්කිසි ඒකාග්‍රතාවයක් ඕනද නැද්ද? එහෙම ගමනක් තියෙද්දි සමහරවල් නිින්ද ගියාද? නිින්ද යන්නේ නැහැ කියනවා. නේද? මට ඊයේ රෑම නිින්ද ගියේ නැහැ කියලා කියනවා. එහෙනම් ලොකු වගකීම් ඇති වුණාම අපිට බලන්න. ඒත් එහෙමයි. ඒ වගේම තමයි දේශය බලන්න දේශය පැත්තෙනුත් මේ උද්දච්ච උපදින හැටි මේ තරහ ගියාම කොහොමද? හොඳටම තරහ ගියාම නිින්ද යනවද? නැහැ. නේද? අන්න බලන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපිට දැනෙන ආකාරය මොකක්ද මේ උද්දච්චය කියන එක අර සංසුන් ගතිය නෑ සමාහිත බවක් නෑ ඒකාග්‍ර බවක් නෑ විසිරි විසිරි තියෙන හරියට නිකන් රබර් බෝලයක් පොලේ ගහපුවාම වගේ උඩ පයින් හැම වෙලෙම උඩ පයින් එක අන්න ඒ වගේ නිකන් අර සාන්ත ගතියක් නැති කලබලකාරී හිතක්. ඉතින් මේක හරි අපහසුතාවයක් අපේ సంతාණයට මේක ඇති වුනහම. ලෝභයේ හින්දා, දේශයේ හින්දා, මොහේ හින්දා, ඒ කියන්නේ හැම අකුසලයක් එක්කම ඊර්ෂියාවත් එක්ක දැන් ලෝභ, දේශ, මොහ කියන්නේ අකුසල මූලයන්. ඒවත් එක්ක උපදින අකුසල චෛත්‍යිකයන් තියෙනවා ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ආදරය, ගිජුකම, කෑදරකම සමහර අය කැම දැක්කම කොහොමද? සංසුන්ද නොසංසුන්ද? කෑම පෝලින් හරි සංසුන් නේද? සාමාන්‍ය එතනින්ම බලන්නකො තමන් ඉන්නේ කොහෙද කියලා කෑමක් දැක්කම ඉන්නේ කොහෙද කියලා අමතක වෙනවා සමහර ගත්තන්. හ්ම්. කෑම දැක්කහම රෝගෙම මතක් වෙනවද දන්නේ වැළඳිලා තියෙන රෝගය දැන් මේවා මේවා පින්නත් නේ අපි බොහොම සහැල්ලුවට ගන්නේ අපි අපිව තේරුම් ගන්න අපේ මේ සත්භාවයෙන් ඊටාම මේ සත්‍යවාදීව මගේ මනස දිහාවට හැරිලා බලන්න ඕන. තමන්ගේ හිත දිහාවට හැරිලා බලන්න මම කොච්චර නොසන්සුන්ද කියලා. මම මේ ළඟදී එක කාර්යාලයකට ගියා. මේ කාර්යාලයේ සේවය කරපු මේ මහත්මයා හරිම කාර්යබහුල කෙනෙක්. මම නම කියන්න පුළුවන් වුණා මේ අතත් දන්නවා නමුත් ඕනේ නැහැ. නේද? ආ, ඊටාව කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් මේ වෙලාව වෙනකොටත් ඒ තැනත්තාට ලොකු රාජකාරියකට හදිසි රාජකාරියකට මේ ක්‍රියාත්මක වෙන්න වෙලා තිබුණා. ඒ අතර තව දෙන්නේ තුන්දෙනෙක් ගහ පැත්තෙන් හම්බෙන්නත් වෙනවා. මාත් මේ පැත්තකින් ඉඳගෙන හිටියා. ඒ අතර දුරගත නැමත මුකුත් වෙනවා. මේ හැම දෙයක්ම ඉදිරියේ මේ තරුණ මහත්මයා මම බලාගෙන හිටියේ හරීම සංසුන්ව කටයුතු කරන අය. හරියට කතා කරන කෙනාටත් බොහොම සාන්තව කතා කරන අතරේ දුරකථන ඇමතුමට සාන්තව කතා කරන අතරේ හ්ම් එයාගේ මේසුර බලපුවමත් ඒකත් හොඳට පිළිවෙල තියෙනවා. හරි. ඒ අතරේ මගේ කටයුත්තත් ඒ විදිහටම කරනවා. සමහර ඇත්තෝ එහෙමද? සමහර ඇත්තන්ට මේ වගේ වැඩ දෙකක් තුනක් හතරක් ආවම මොකද වෙන්නේ? නේද? ඔළුව අවුල් වෙලා වගේ කියලා කියන්නේ. එහෙම වුණා කියලා දැන් අපි වැඩ ගොඩක් ආවා කියලා එකවර අවුල් කරගන්නවා කියන්නේ දැන් එයාට කතා කරත් තරහ යනවා නම් ඒකට හරියට මුණ දී ගන්න බැරි නම් එතකොට හිත නොසන්සුන් වුණා කියලා ඒ වැඩවලට සාධාරණයක්ද වෙන්නේ අසාධාරණයක්ද අසාධාරණයක් වෙන්නේ නේද හරියට කරගන්න බැරි වෙනවා ඒකින්ද මේ මම මේ කියන කෙනා ධර්මයෙන් පෝෂණය වෙමින් ඉන්න කෙනෙක් හරි. ඉතින් ඒ ධර්මයෙන් පෝෂණය වෙමින් ඉන්න කෙනෙක් ඉතින් ඒක හරීම වටින දෙයක්. ඒ හිත හිත පෝෂණය කරලා තියෙන්න ඕනේ නොසන්සුන් නොවෙන්න. අර වැඩ ගොඩක් වැඩි වෙනකොට අපිට විතක ඒ ඒ අරමුණුත් එක්ක ගැටෙන ගතිය ඇති වෙනවා. ගැටෙන ගතිය ඇති වෙනවා. දැන් මොකද මේ මෙතන වැඩ ගොඩක් තියෙද අර පැත්තෙන් කවුරු හරි එනකොට ඕ කියලා ගැටෙනවා ඒකත් එක්ක. ඒ අරමුණ දකින්නකොට ඒ අරමුණෙහි ගැටෙන ගතිය තියෙනවා. එතකොට ඒ වෙලාවට පින්වත්නි සමහර ඇත්තන්ට මේ හොඳට ඉන්න අය කොච්චර හොඳට හිටියත් ඒ වෙලාවට කතා බහ කරන විදිහෙම ඒ අය ගැන තියෙන ප්‍රියගතිය අන්න අනිත් අයට නැති වෙලා යනවා. ඉතින් ඒක නම් මේ නොසන්සුන්කම කියන එක අපිට හරියට බාධා කරන දෙයක්. මේක අපිට සාමාන්‍ය ජීවිතයේදී අපි අත්දකින අත්දකින්නවා කියන එක ඒක තේරුම් අරගෙන අඩු කරගන්න කටයුතු කරන්න ඕනේ. අපි සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු කරනකොට නොසන්සුන්කම හඳුනා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. නීවරණ හැම නීවරණයකදීම කොහොමද ධම්මානුපස්සනාවේ තියෙන්නේ? තමන්ගේ අධ්‍යාත්මිකව ඇති මේ නීවරණය තමන් දැනගත යුතුයි. අධ්‍යාත්මිකව නැති නීවරණය දැනගත යුතුයි. මම කාමචන්දයේදී කිව්වනේ නේද? ඒ වගේ තමයි අනිත් ඒ වගේදී. ඒ වගේම උපන් නීවරණයන් ප්‍රහාණය කරනකොට ප්‍රහාණය වුණා කියලා දැනගන්න ඕන නූපන් නීවරණයන් උපදිනකොට මගේ හිත තුලේ නූපන් නීවරණයන් ඉපදුනා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම නූපන් නීවරණය උපන් නීවරණය ප්‍රහාණය වෙනකොට නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය වුණා කියලා දැනගන්න ඕනේ. ඉතින් අපේ තුල මේ නොසන්සුන්කම කොච්චර තියෙනවද කියලා බලන්න ඕනේ. හරියට මම මෙහෙම කියන්නම් සමහර දැක්ලා තියෙනවා සමහර වාහන එහෙම පරණ වෙනකොට හයිය යනකොට මොකද වෙන්නේ? දෙදරනවා, වෙවුලනවා වාහනේ. දැනලා තියෙනව නේද එහෙම? හ්ම්. ඉතින් මොකද ඔය එක එක අනමුරිච්චි බුරුල් වෙලා. ඉතින් එතකොට මොකද කරන්න ඕන? ඒවා ඔක්කොම තද කරලා ආයතරය සකස් කරගන්න ඕන. දෙදරන් නැති වෙන්න සකස් කරගන්න. ඒ වගේ අපේ මනසත් දෙදරනවා පොඩ්ඩක්. නේද? වෙවුලනවා පොඩ්ඩක්. ආන්ගේ වෙවුලන ගතිය එන්නේ නැති වෙන්න ගොඩාක් වැඩ කරන්න පුළුවන් තත්ත්වෙට එක දෙයක් පිළිබඳව අරමුණු කරපුවාම ඒක අරමුණු කරගන්න පුළුවන් තත්යකට පත් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ අන්න ඒ ස්වභාවය අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ ඒ ඒ මානසිකාරය ඇති කරගන්න ඕනේ. මේ නොසන්සුන්කම ඇති වෙන තව කාරණාවක් තියෙනවා. නොසන්සුන්කමත් එක්කම උපදින නොසන්සුන්කමම නොවන තවත් චිත්ත වේගයක් තමයි නසංසුකමත් එක්කම උපදින කුක්කුච්ච කියලා කියන්නේ. අපි අහලා තියෙන නීවරණ ගත්තම උද්දච්ච කුක්කුච්ච කියලා. එතකොට දේශමූල සිත් දෙකේ තමයි හැම අකුසලයක් එක්කම කුක්කුච්චය උපදින්නේ නැහැ. අකුසල සිත් 12න් දේශමූල සිත් දෙකේ තමයි කුක්කුච්චය හටගන්නේ. මොකද්ද මේ කුක්කුච්චය කියලා කියන්නේ? අපි ළඟ මේක නැද්ද කියලා බලන්න. කරපු වැරද්දක් මතක් වුණොත් මොකද වෙන්නේ? මම දන්නවා හොඳට මේක වැරද්දක් කියලා. අන්න පසුතැවෙන ගතියක් එනවද නැද්ද? කරපු වැරද්දක් මතක් වෙද්දී මේක මම තේරෙන්න කියන්නම් දැන් ඒ වගේම තමයි කරපු වැරද්දක් විතරනේ නොකරපු හොඳක්. මට මේ හොඳ දේ කරන්න බැරි වුණා කියලා මේ දේ මට කරන්න බැරි වුණා කියලා හිතන කොටත් කරපු වැරද්දක් මතක් වෙනකොටත් පසුතැවෙනවද නැද්ද? ඔන්න හිතාගෙන ඉන්නවා පාසල් යන කාලේ මතක් කරන්නකො. හිතාගෙන ඉන්නවා මම අද නම් පාඩම් කරනවාමයි රෑ. අද අද මම මේක ඉවර කරනවාමයි කියලා. මම අහන මේ අත්තන්ගෙන් සමහර වෙලාවට කලින්ම එහෙම හිතාගෙන හිටිය දවසවල කලින්ම නිින්ද ගිහිල්ලා නැද්ද? පාසල් යන කාලේ. නේද? කලින්ම නිින්ද ගිහිල්ලා උදේ ඇහැරුණාට පස්සේ මොකද තත්ත්වේ? ආපහු ගණ්ඩත් බෑ. වැඩේ කෙරිලා වැඩේ කෙරිලත් නෑ. මොකද වෙන්නේ? හරියට නොසන්සුන් වෙනවද නැද්ද? හරියට නොසන්සුන් වෙනවා. හුඟක් අයට පින්නත් නේ ඒ වෙලාවේ ඒ වගේ දෙයක් වුණාම ඒකට හරියට මූණ දී ගන්න බැරුව යනවා. හොඳම දේ මොකද්ද? හරි මේ දේ වුණා දැන්. දැන් මේක ආපහු ගන්න බැහැ. හොඳම දේ මොකද්ද? හානිය අවම වෙන විදිහට උපරිමයක් කොට තමන් ඒ මොහොතේ කළ යුතු දේ කරන්න ඕනද නැද්ද? මොන හරි වැරදීමක් වුණා අපේ අතේ. දැන් ආපහු ගන්න බෑ කොට. ආපහු ගොඩ ගන්න බැරි ඕන තරම් වෙනවා ජීවිතේ වැරදීමකින්. එහෙම වුණාට පස්සේ කරන් තියෙන හොඳම දේ මොකද්ද? දැන් ඉතුරු වෙලා තියෙන බොහොම පොඩි දෙයක්. ඒ පොඩි කාලය ඇතුළත ඒ පොඩි අවස්ථාවෙන් නේද? Tamanට දැන්ට හානි වෙලා තියෙන එක අවම කරගෙන හානි වෙලා තියෙන එක අවම කරගෙන උපරිමයක් කොට යහපත දාගන්න යහපත දා කරගන්න ඉතිරි ටික භාවිත ඉතිරි මොනවා හරි ඉතුරු වෙලා තියෙන ටික භාවිත කරන එකද නැද්ද කළ යුතු නොවන තියෙන වැඩේ. නමුත් හුඟක් අය මොකද වෙන්නේ? අර වගේ කළ යුතු දේ නොකළා කියලා Tamanට තේරෙනකොට අපේ පින්නන්නේ මොකද වෙන්නේ? එයා හරියට නොසන්සුන් භාවයට පත් වෙනවද නැද්ද? එයා හරියට නොසන්සුන් භාවයට පත් වෙනවා. ආන්ගේ නොසන්සුන් භාවයෙන් හින්දා එයාලට තිබ්බ ටිකවත් කරගන්න පුළුවන්කම නැත්නම් අන්තිමට වෙන්නේ ඒකෙන් ලොකු ලොකු හානියක් වෙන්නේ. ඉතින් අන්න ඒ ඒ தත්වයෙන් අත මෙදෙන්න ඕන. අපි පින්වත්නි මේ සිත මේ ලෝකයේ අපි ජීවත් වෙනකොට හෙට අනිද්දා ඉන්න අනිද්දා තව දවස් ගානකින් ජීවිතේ කොයි වෙලාවෙ හරි ඊටාම ව්‍යසනකාරී තත්ත්වයක් අපේ හිතෙන් නැగిලා යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සමහර අය දිවිනසා ගන්නවා නේද? පොඩි කාලේ ඉඳන් අදහසක් තිබ්බා දිවිනසා ගන්න යාවි. නේද? පොඩි කාලේ ඉඳන් අදහසක් තිබිලාද? මං දිවිනසා ගන්නයි ඉපදුනේ. එහෙම තිබ්බද? එහෙම සැලසුම් කරගෙන ආපු ගමනක්ද? නෑ. නේද? එතකොට මොකද වුනේ? තමන්ගේ අතීත භාවිතය නේද අතීතයේ තමන්ගේ සිත භාවිතා කරපු හැටි වැරදිලාද නැද්ද? සමහරලාට දැඩි ආදරයක් දැඩි ආදරයක් පවත්වා ගැනීම භයානකද නැද්ද? මොකද කියන්නේ දැඩි බැඳීමක් මොනියම් දෙයක දෙයක් එක්ක හෝ දැඩි බැඳීමක් ඇති කරගෙන වාසය කිරීම ඒ දැඩි බැඳීම අපි හිතමුකෝ පුද්ගලයෙක් එක්ක කියලා දැඩි බැඳීම ඇති කලෙහි ඒ තැනත්තාට නිබඳව නිරතුරුව හිතෙනවද නැද්ද මොකද කියන්නේ එතකොට ඒ විතරක් නෙවෙයි දැඩි බැඳීම ඇති වෙලා තියෙන දේවල් ගත්තොත් එහෙම අපි පුද්ගල වශයෙන් හරි අන්න ඒ දේවල් අපිට වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන් දේවල්ද? නෑ එහෙම එකක් නෙවෙයි. වෙන දැඩි බැඳීමක් තියෙන දේවල් වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒවා අනිවාර්යයෙන් වෙනස් වෙනවද නැද්ද? එතකොට මොකද වෙන්නේ? අපේ හිතවල මහා දුක් උපදිනවා. නේද? ඒතර මහා දුක් උපදිනවා අන්න බලන්න එහෙනම් මම මම ඉන්නේ හරි භයානක අඩියක දැන දැඩි බැඳීම් තියෙනවා හිතන්න මං ඉන්නේ හරි භයානක තැනක. පොඩ්ඩ එහෙම වෙනකොට මේක එහාට මෙහාට උනොත් මට ලොකු පිච්චිලි දැවිලි තැවිලි ඇති වෙන ස්වභාවයක ඉන්නවා. අන්න ඒ වගේ කල්පනා කරලා මේ ගෙවන ජීවිතයේදී මේ හිත වරද්දගත්තොත් ඉන්නවා. යම් විදිහකින් හිත වරද්දගත්තොත් ඊට පස්සේ බෙහෙත් කරගන්න අමාරු තත්ත්වයන් පවා ඇති වෙනවා. ආන් එහෙම අතීතය හේතු වෙන හින්දා වර්තමාන සිතුවිල්ලට අතීත සිතුවිලි හේතු වෙනවද නැද්ද? වර්තමාන සිතුවිල්ලට අතීත සිතුවිලි හේතු වෙනවද නැද්ද? මහා ඝන කැලයක් විසගෝර සර්පයෝ ඉන්න විසගෝර සත්තු ඉන්න භයානක සත්තු ඉන්න කැලයක් මැදින් යන්න උනොත් අපි කොහොමද යන්න ඕන? හොඳට බිම් බලාගෙන යන්න ඕන. පරිස්සමෙන් යන්න. තියෙන හැම අඩියක්ම නේද? සර්පය කිලෝ පෑගුණා. නේද? ඒ වගේම සද්ද අඩු කරලා යන්න ඕනේ. ඇයි ඒ? නේද? භයානක සත්ත්ව හිටියොත් ලුහු බැන්දොත් නේද? එතකොට හැම වෙලෙම පරිසර විස කටු ආදී මේ මහා ඝන කැලයක් මැද නිරුපද්දිත භයානක කැලයක් මැද්දේ නිරුපද්දිතව ගමනක් ගිහලා එළියට එනවා කියන එක ලේසි. මොකකට වැඩියද? හිත දූෂණය කරගන්නේ නැතුව අනාගත ව්‍යසන ඇති වෙන විදිහට හිත සකස් කරගන්නේ හිත අනාගත ව්‍යසන ඇති වෙන දේවල් හිතේ සකස් කරගන්න නැතුව මේ ලෝකේ ජීවත් වෙන එක ඝන කැලයක භයානක කැලයක ඇතුලෙන් එළියට එනකම් ප්‍රවේශමෙන් එනවට වැඩිය ගොඩාක් අමාරුයි. ඉතින් තමන්ගෙන් කෙරෙන්න ඕන දේ නෙකරුණාම වෙන්නේ පසුතැවිලි ඇතිවීමයි. අන්නේ පසුතැවිල්ලට කියනවා කුකුච්චය කියලා. ඒකද හැමෝම දැනගන්න ඕන ධර්ම අවබෝධ කරගන්න නම් හිත සංසුන් වෙන්න ඕන හිත සමාහිත වෙන්නම ඕනේ. මොනම தත්වයක් යටතේ හරි කමන්නේ තමන්ගෙන් සිද්ධ විය යුතු යුතුයකම් ටික කොහොම හරි කරන්න ඕනද නැද්ද එහෙනම්? අනිත් අය යුතුයකම් කරොත් විතරක් අපි යුතුයකම් කරන්න ඕනේ. එහෙම හොඳ නැහැ. අනිත් අය යුතුයකම් කරොත් තමයි මං යුතුයකම් කරන්නේ. අනිත් අය මට යුතුයකම් කරන්නේ නැත්නම් අම්මා තාත්තා මට හරියට යුතුයකම් කරන්නේ නැත්නම් මං අම්මා තාත්තට සලකන්න ඕනේ නැහැ. එහෙමද තියෙන්නේ ධර්මයේ? නැහැ. තමන්ගේ නිදහස ගැන, තමන්ගේ අනාගත අභිවෘද්ධිය ගැන පින්නන්නේ අපි හැම වෙලේම එළඹි සිහියෙන් වාසය කරන්න ඕනේ. මොකද මේ එළඹි සිහියෙන් වාසය කරනවා කියන්නේ අන් අය කුමක් කරත් මම නිවැරදිවම ජීවත් වෙනවා. මම නිවැරදිවම ජීවත් වෙන්න ඕනේ කියන අදහස අපේ ළඟ හැම නිමේෂයකම තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි උද්දච්ච කුක්කුච්ච ආදී නීවරණ ධර්මයන් නැගෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. තමන්ගේම මනසේ. තමන්ගේ මනසේ මේවා නැගෙන්න ගත්තහම කරදරේ කාටද? තමන්ටමයි. පසුතැවිලි කියන ඒවා හරි භයානක දේවල්. අද මම වැරදි විදිහට ජීවත් වෙනකොට පින්නත් මට තේරෙන්නේ නැහැ මේක මෙච්චරම ලොකු දෙයක් වෙයි කියලා. දැනෙන්නේ නැද්ද කියන්නේ මට? මේ දේ පොඩ්ඩක් නෝනා. නේද? මේ වෙලාවේ මම මේ විදිහට පොඩ්ඩක් මගේ වචන ඉස්සර කරන්න නැතුව හිටියානම් කොච්චර දෙයකින් මට බේරෙන්න තිබ්බද කියලා. එහෙම හිතෙන අවස්ථා තියෙනවද නැද්ද? ඊට පස්සේ ආයෙව ගොඩ ගන්නම බැරි අවස්ථා එනවද නැද්ද? ආන්ගේ පසුතැවීම විශේෂයෙන් දෙමව්පියන්ට දෙමව්පියන්ට නොසලකා සිටීම කියන එක පසුව මහා පසුතැවිලි ඇති වෙන්න හේතුවක්. මට මතක හැටියට පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකට මෙන්න මෙහෙම කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාම සංවේදීව මිනිස් හිතට කාවදින විදිහට ධර්ම දේශනා කරපු උතුම් ස්වාමීන් වහන්සේ නම. මව්ගුණ ගැන කියද්දි කියනවා කෝල් කට්ටට වතුර ටික අරගෙන මෙයාත් වහලා ඇති නේද? ළමයාගේ ඔළුවට නාවනවා නේද? අම්මා මොකද කරන්නේ ඉස්සෙල්ලා? හිල් පොල් කට්ටේ නාවනවනේ ඉස්සර නේද? නාවන් ඉස්සෙල්ලා වතුර ටික අරගෙන ළමයා ළමයා ළමයාගේ ඔළුවට වතුර දාන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? තමන්ගේ අතට දා ගන්නවා ඒ වතුර. ආ පිච්චෙනවා නම් මාව පිච්චියම් ඉස්සෙල්ලා නේද ඒ ඒ වගේ ඒ පොඩි තැනකදී බලන්න අපිට අපිට ඒ වගේ දෙයක් හදිස්සියේ නමුත් මතක් වෙනවා කවුරු හරි කියනවා කොහෙද යන්නේ එතකොට මව් ගුණ, පිය ගුණ ඇහුනොත් එහෙම ඒ කට්ටිය දරපු දැරිල්ල. ඒ කට්ටිය මාව මෙතෙන්ට ගන්න දරාගත්ත දරා ගැනීමල කොච්චරද කියලා. Tamanට හදිස්සියේ නමුත් මතක් වුණා. පසුව පසුව මෙනෙහි වුණා. මොකද වෙන්නේ? අන්න පසුතැවිලියක් වෙන්න පටන් ගන්නවද නැද්ද? විශාල වශයෙන් පසුතැවිලියද අනේ මට එද කාට වගේ දජාසත් රජුරවන්ට වගේ. අජාසත් රජුරවන්ට තේරුණේ කවදද තාත්තගේ හිතේ තිබුණ පුත්‍ර ස්නේහය කොතරද කියලා තේරුණේ කවද්ද? එයාට පුතෙක් ලැබිච්ච ලේක අද මට තේරෙන්නේ නැති බොහෝ දේවල් තියෙනවා. ඒවා කරුණු කාරණා තේරුම් යනකොට තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. ඊට පස්සේ පින්නන්නේ හරි පසුතැවිලි ආය භාවනාවක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. අනේ මේ අය මොනතරම් දැරීමක් දැරලා තියෙන විශේෂයෙන් අම්මා තාත්තා ගැන අපි හිතන්න ඕනේ. අම්මා තාත්තා කරපු කැපකිරීම. නේද බිම්බිසාර රජුරෝ අර තිබ්බ විසර ගෙඩිය නේද කටෙන් ඇදලා ඒක ගිලලා දැම්මා. එච්චර පුත්‍රි ස්නේහයක් තිබුණා. ඉතින් ඒ වගේ ඒ වගේ තමයි හැම තාත්තෙක්ම හැම අම්මෙක්ම. ඉතින් ඒ ඇත්තෝ මේ පොඩි කාලේ ඉඳන් කරපු දේවල් ඉතින් කට්ටිය වයසට යනකොට ඒ කට්ටිය වයෝ වෘද්ධ වෙනකොට පුංචි ළමයි වගේ වෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට අමතක වෙනවා මේ කට්ටිය කරන්න තියෙන යුතුයකම් ටික. අමතක වුණොත් පින්නන්නේ මොකද වෙන්නේ? පසුව මූණේ එල්ලගත්ත මූණක් තියෙන මලමිනිය ගෙදරට ආවොත් අර ඒ වෙලාව වෙනකොට මට මොනවා හරි දෙයක් කරන්න බැරි වුණා කියලා තේරුණොත් ඒ මොහොන අමතක කරන්න බැරි වෙයි. හරි. ආයෙ කතා කරන්නත් බෑ. ආයෙ ඉනහා වෙන්නත් බෑ. ආයෙ කරුණු පැහැදිලි කරලා දෙන්නත් බෑ. ආයෙ යුතුයකමක් කරන්නත් බෑ. ඒ වගේ පසුතැවෙන බොහෝ දෙනා ඉන්නවා. ඒ තමයි Taman කල යුත්ත දන්නේ නැතුව දැනගෙන හෝ කරන්නේ නැතුව කරන්න ඕන දේ. දරුවන්ටත් එහෙමයි. ස්වාමියා භාර්යාවටත් එහෙමයි. හරි. සමහර ඇත්තෝ තමන්ගේ නිවසේ ඉන්න ස්වාමියා භාර්යාව ගැන නෙවෙයි, ඒ අයගේ අඩුපාඩුම කියමින් අඩුපාඩුම කියමින් අන් අය ගැනම අන් අය ගැනම හොඳ කියමින් ඉන්නවා. ළඟ ඉන්න අයගේ හොඳ පේන්නේ නැහැ. ළඟ ඉන්න අයගේ හොඳ පේන්නේ කවද්ද? නැති වුණාම. උගව දෙනාට දෙනකොට කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ ඉන්නකොට කරනකොට නෙවෙයි නැති වුණාමයි. නැති වුණාම වඩනාගම තේරුණා තමන්ගෙන් වෙන්න ඕන දේ වෙලා නැත්තම් අන්තිමට මොකද වෙන්නේ? පසුතැවෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ පසුතැවිල්ල ධර්ම අවබෝධයට විශාල බාධාවක්. ධර්ම අවබෝධයට විතරක් නෙවෙයි තමන්ගේ සියලු කටයුතු වලට බාධාවක් වෙනවා. ඉතින් මේ පසුතැවීමට හේතු වෙන්නේ අයෝනිසෝ මනසිකාරයයි කියලා ධර්මයේ තියෙනවා. හරිද? නැති පසුතැවීම විතරක් නෙවෙයි උද්දාස කුකුස දෙකටම නොසන්සුන් බවට සහ නොසන්සුන් භාවයට සහ පසුතැවීම කියන දෙකටම හේතු වෙන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ වැරදි මෙනෙහි කිරීම යමක් හින්දා නොසන්සුන්කමක් ඇති වුනහම නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ ගැනම ඒ ගැනම ඒ ගැනම ඒ ගැනම මෙනෙහි කරන්න ගත්තාම නොසන්සුන්කම වැඩි වෙනවද නැද්ද යමක් ගැන පසුතැවිල්ලක් ඇති වුනහම තමන් ඒ පසුතැවිල්ල ඇති වෙච්ච දේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ හානිය අවම කරගෙන මම ඉතිරි ටික කටයුතු කරනවා කියලා කියලා හිතන්නේ හිතුවේ නැත්තම් මොකද වෙන්නේ ලොකු හානියක් වෙනවා තමන්ට ලොකු පීඩනයකටපත් වෙනවා. මේවා හරියට කතා කරන්නම ඕන දේවල්. ඒ කියන්නේ මේකට ධර්මය දැනගන්න ඕන අපි හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. විනන්නේ එක තැනැත්තෙක් තමන්ගේ නිවසට ආපු නිවසේ තනියම ඉන්න වෙලාවක වහලක වහලේ හිටපු සතෙක් හයියෙන් දඟලන කලවැද්දෙක් වගේ සතෙක් කියන්නේ. මේ වගේ සත්වයෙක් කඩාගෙන පල්ලෙහාට පැනලා තියෙනවා. මේ සතාට බය වෙච්ච පාර ළඟ තිබ්බ දෙයක් අරගෙන මේ සතාට ප්‍රහාරයක් එල්ල කරනවා මේ තැනත්තා. මේ ප්‍රහාරයේදී පොඩි කාලේ මේ ප්‍රහාරයේදී හදිස්සියෙම බයටයි මේක කරේ. නමුත් හදිස්සියෙන් මේ සතා මැරෙනවා. මැරුණාම ඒ මූණේ තියෙන හරීම අහිංසක පෙනුමක්. මේ ළමයාට මේ යහපත් ළමයාට මොකද වෙන්නේ? මේක මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා ඒ වෙලාවේ ඒ මියගිය සත්වයාගේ මූණේ මහා අසරණකමක් තිබුණා කියලා අවුරුදු 20 ගාණක් යනකම් පීඩාවෙන් හිටියා. අන්තිමට යාට සුව නොවන හිසේ එකක් වුණා. හරි. හිතන්න. එතකොට තේරුමක් ඇතිද ඒක? ඒක ආනන්තරී පාප කර්මයක්ද? නෑ. නේද? ඒක අහෝසි කරගන්න පුළුවන් බැරි මෙයා තැවුනා කියලා බලන් පින්නන්නේ අකුසලයක් වැරද්දක් සිද්ධ වුණාම තැවෙන්න ඕනේ යම් සීමාවකට. ඒ තැවීම මොකටද? ඒ තැවීමත් එක්කෙන්න ඕනේ මොන මොන විපාකයක්ද අපිට? ඒ තැවීම තැවීමින්ද ඇතිවෙන්න ඕනේ මොන වගේ ප්‍රතිඵලයක්ද? තැවීමක් ඕනේ තැවීමක් ඕනේ නැහැ කියන්නේ නැහැ. මොන වගේ ප්‍රතිඵලයක් දෙන්න ඕනේ? ඒ තැවීම මට දැනෙනකොට මම නේද? ඒක යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නැවත මෙවැනි තැවිලි ඇති වෙන්න කටයුතු කරන්නේ නෑ කියලා යහපතේ හිත පිහිටුවාගෙන කටයුතු කරන්න පුළුවන්කම ඇති වෙන විදිහට යම් කිසි තැවීමක් තිබර ගමන්නේ. ඒක වැඩි වුණොත් අන්නේ වැඩි වෙලා තමයි අරකම මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේ තරුණ ළමයාට මොකදුනේ හිතේ ගැක්කුමක් ආවා දැනටත් කිසිම දෙයක් කරන්න බෑ භාවනාව කරන්න ඉඳගත්තාම ඒක මොන මතක් වෙන්නේ ඕනම දෙයක් ගැන බුද්ධ වන්දනාවට ගියාමත් ඒකයි මතක් වෙන්නේ ඒ වගේ හරි තව එක දරුවෙක් හදිස්සිය නමුත් Tamanට ලොකු පීඩනයක් ආපු වෙලාවක දෙවිය බුදුන්වත් නැහැනේ අපේ කියලා කියුණාලු බුදුන් කියලා කියනවා මෙයා හොඳ ශ්‍රද්ධා සම්පන්න ළමයෙක් මේ ලෞකික දෙයකට ඒ කියන්නේ බුදුන්වත් නැහැනේ කියලා ගරහලා කතා කරාලු. එයාම තනියම කාටවත් කියලා නැහැ. අයියෙන් කියුණා කිව්ව එතන එක්කෙනෙක් තව හිටියක් වා. මෙයා මේක පිළිබඳ ලොකු පසුතැවිල්ලකින් වාසය කරනවා. තේරුමක් තියෙනවද? නෑ නේද? ඉතින් මේ හැම වෙලාවකම මොකද කරන්න ඕන අපි අතින් වැරද්දක් වුණා කියලා තේරෙනකොට ධර්මයේ තියෙන්නේ කොහොමද? නුවණ තියෙන තැනැත්තෙක්, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ ඒකයි. නුවණ තියෙන තැනෙක් එක්ක මේක ආලෝචනය කරනවා ආලෝචනය කරනවා කියන්නේ නුවණ තියෙන ගුරුවරයෙකුට නුවණ තියෙන වැඩිහිටියෙකුට මේක සම්පූර්ණයෙන් කියන. ඇයි නුවණ තියෙන? අපි දෝ කෙනෙක් දරා ගන්න බැරි කාරණාවක් නිසා කාමයේ වර්ධව හැසිරීමක් හදිසියේකම සිද්ධ කරවුවා. දැන් ඉතින් අර ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මම මගේ ස්වාමියාට ද්‍රෝහි වුණා මම මගේ භාර්යාවට ද්‍රෝහි වුණා කියලා ගිනි ගන්නවා වාගේ හැඟීමක් තියෙන හැම වෙලේම නොසන්සුන්කමකින් ඉන්නවා. අන්න ඒ තැනත්තා නුවණ නැති කෙනෙකුට මේක විසඳ ගන්න ඕනේ මගේ හිතේ තියෙන මේ පීඩනේ අයින් කර ගන්න ඕනේ මං පොරොන්දු වෙන්න ඕන ආයේ මේ වගේ වැඩක් කරන්නේ නැහැ කියලා නුවණ නැති කෙනෙක් එක්ක මේක සාකච්ඡා කරොත් මොනවා වෙයිද? නේද? මඩතලියක් කරන් ඇඟේ ගහගන්න කීට වැඩිය හොඳයි. මොකද වෙන්නේ යාට තවත් පීඩනයක් ඇති වෙන විදිහට එයා කටයුතු කරන තව කීප දෙනෙකුට කියලා මේක නේද නැත්නම් එයාට බැනලා සංවර වෙන්න හදනවා කියලා තේරෙන්නේ නෑ සමහර නුවණ නැති අත්තන්ට සමහර අය මොන හරි කිව්වහම ඒකට හරියට ප්‍රශ්නේ වැඩි වෙන විදිහට කටයුතු කරනවා එහෙනම් යම් ගැටලුවක් වුණාම පශ්චාත්තාපේ අයින් කරගන්න කරන්නේ තේරෙන නුවණ තියෙන තමන්ගේ වැඩිහිටියෙක් එක්ක මගේ අතින් මෙන්න මේ ගැටලුව වුණා කියලා කතා කරන්න ඕනේ ඒකට බොහෝ විට ශාසනයේ කල්යාණ මිත්‍රයෙක් තෝරා ගැනීම වටිනවා. එහෙම කතා කරලා මම ආය මේ මේ විදිහට හැසිරෙන්නේ නැහැ, මේ විදිහට කටයුතු කරන්නේ නැහැ, මේ විදිහට කතා කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ. අන්න එහෙම පොරොන්දු වීමට කියනවා ආයති සංවරේ පිටනවා කියලා. ඒකටලා ඒ මොහොතේ ඉඳන් මම සීලය ආරක්ෂා කරා කියලා සතුටු වෙන්න ඕනේ. මේ මොහොතේ ඉඳන් මම ප්‍රතිපත්තියේ හිටියා කියලා සතුටු වෙන්න ඕනේ පින්නොත්. ඉතින් ඒකින්ද මේ පශ්චත්තාප ඇති වෙන්නේ නැති විදිහට අපි කටයුතු කරන්න නම් නිවැරදි මෙනෙහි කිරීමක් අපිට තියෙන්න ඕනේ. ඊළඟට මේ ආකාරයට කොහොම හරි කරලා අපේ ජීවිතය ගොඩනගා ගන්න නම් පසුව පසුතැවිලි ඇති නොවෙන්න නම් විශේෂයෙන් වික්ෂුන් වහන්සේලා ගත්තාම වික්ෂුන් වහන්සේලා විදිහට අපි අතින් විනයානුකූල නොවන වැරද්දක් ධර්මානුකූල දැන් මේ ධර්ම දේශනා කරනකොට ධර්මයට අදාළ නැති දෙයක් මගේ අතින් කියවුනොත් මට පසුතැවෙන්න වෙනවා නැද්ද පස්සේ එහෙනම් ධර්මය ඊළඟට මගේ ජීවිතය ගෙනියනකොට විනය ගැන දන්නේ නැත්නම් මම මට පසුතැවෙන්න වෙනවද නැද්ද පස්සේ නේද එහෙනම් විනය විරෝධී ක්‍රියාවක් මගේ අතින් සිද්ධ වුණොත් පස්සේ මට ගොඩාක් පසුතැවෙන්න මම දන්නේ නැතුව මේ විදිහට ජීවත් වෙලා තියෙන්නේ කියලා එහෙනම් පින්නත් මේ ධර්ම විනය දැනගන්න ඕනද නැද්ද? ගිහි පින්වත් අය ධර්ම විනය දැනගන්න ඕනේ. ඇයි? වික්ෂුන් වහන්සේලාගේ ධර්ම විනය දැනගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ විනයක් දැනගන්න ඕනේ. තමන් ධර්මයක් දැනගන්න ඕනේ. ධර්මානුකූල ජීවිතයක් හදාගන්න නම් ධර්ම විනය දැනගන්න ඕනේ. වික්ෂුන් වහන්සේලාත් එක්ක හැසිරෙද්දි වික්ෂුන් වහන්සේලාත් එක්ක හැසිරෙද්දි සමහර අය විනය දන්නේ නැහැ. සමහර අයත් හරිය අශෝභන විදිහට කටයුතු කරනවා. ඉතින් ඒකට පස්සේ ඒවා දැනගත්තාම අනේ මම මේ ස්වාමීන් වහන්සේට හානියක් සමහර සායනන්සලා සමහර ආරණ්‍ය සේනාසන සේනාසන එහෙම අතහැලා දාලා යනවා යන්න. කියන්නේ නැහැ කාරණා මොකක්ද කියලා. ඒ තමයි පසුව දැනගත්තොත් ඒ ගිහි පින්වත් අය මගේ අතින් මේ වගේ වැරද්දක් හින්දායි මේ උත්තරමයා මෙහි ගිහිලා තියෙන්නේ කියලා හරියට පසුතැවෙන්න වෙනවා. ඒ මොකද විනය තේරුලා තෝරලා දෙන්න බැරි වෙනකොට. විනය තේරුම් ගන්න නැති වෙනකොට. ඒකින්ද අපි කවුරුත් පසුව පසුතැවිලි ඇති නොවෙන්න, හිත වික්ෂිප්ත නොවෙන්න ධර්ම විනය දැනගන්න ඕනේ. එහෙනම් පළවෙනි කාරණාව ධර්ම විනය දැන ගැනීමයි. ධර්ම විනය පිළිබඳ දන්නවා නම් ඒතනත්තාට පසුව පසුතැවිලි වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කැප අකැප දේ පිළිබඳව ප්‍රශ්න කරන්න ඕනේ. හරිද? අපි වික්ෂුන් වහන්සේලාට හැන්දෑවේ ගිල්ල සමහරකට කැම જાති පිළිගන්න වෙලාවල් තියෙනවා. හ්ම්. ඒවා ගැන අහන්නේ ඔබ වහන්සේට මේවා කැපද කියලා අහන්නේ නැහැ. එතකොට අපි මේ ඇත්තොත් ඒ ඒ සාමාන්‍ය ජීවිතයේදී ගැළපෙන නොගැළපෙන දේවල් පිළිබඳව විමසා බලා කටයුතු කරන්න ඕනේ. එතකොට තම තමන්ගේ කටයුතු කරද්දී වික්ෂුන් වහන්සේලාත් කැප අකපදේ මොනවද කියලා දැනගන්න ඕන. අන්න එතකොට මේ පස්තයිලේ ඇති නම් දෙවෙනි කාරණාව ඒ කැප අකපදේ දැන ගැනීම. ඊළඟ කාරණාව මේකටම අදාළයි ඒ විනයේ විනයේ තියෙන ආකාරය කොහොමද කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට දැන් තේරෙනවා මේ අත්තන්ට නැත්තම් පසුතැවිලි නැත්තම් පසුතැවිලි ඇති වෙන බව. ඒ වගේම තමයි වැඩිහිටියන්ගේ ඒ කියන්නේ වැඩිහිටියන් කියන්නේ වෘද්ධයන් හොඳට අභිවෘද්ධිය ඇති කරගෙන වර්ධනය වෙච්ච පුද්ගලයෝ. ඒ කට්ටිය හොඳට දන්නවා මේ ලෝකේ හරියට ජීවත් වෙන්න. ආන්ගේ පුද්ගලයන් අසුරු කරන්න ඕනේ. නේද? අපේ දරුවෝ එහෙම ඉන්නවා කිසිම සමහර වෙලාවට කිසි කෙනෙක් කියන දේ අහන්නේ නැතුව Tamanට හිතිච්ච හැටියට කටයුතු කරනවා අන්තිමට අමාරු වෙන්නවද නැද්ද? අන්තිමට ලොකු අමාරුවකට වැටෙනවා. ඒකින්ද හැම වෙලෙම වර්ධිත පුද්ගලයන් මානසිකත්වය වර්ධනය කරගත්ත මේ ශේත්‍රවල එක එක දේවල් වර්ධනය කරගත්ත සමතුලිතව ජීවිතය ගෙවන්න පුළුවන් පුද්ගලයන්ව හැම වෙලෙම අතුරු කරන්න ඕනේ. ආන් එහෙම අතුරු කරපුවාම අපිට බේරෙන්න පුළුවන්. එයා අපිව බේර ගන්නවා. නැත්තම් ඕක කරොත් ඔන්න ආර පසුතැවිලි වෙන්න තමයි වෙන්නේ. නේද? කියලා අපි ඉක්මනට බේර ගන්නවා. ඉතින් එවැනි එවැනි පුද්ගලයන්ව ආශ්‍රයකරනද අපි හොඳටම දැනගන්න ඕනේ ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය. විනයදර ධර්මදර කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න. ඇයි? අන්න එතකොට පින්නත් අපිට ඒ කල්යාණ මිත්‍රයා මාව වරදෙහි වැටෙන්න දෙන්නේ නැතුව හැම වෙලෙම බේර ගන්න ස්වභාවයකට පත් කරනවා. ඒකින්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක හැම නිමේෂයකම වාගේ අපි ළඟ දැඩි අදිෂ්ඨානයෙන් තියෙන හැම දෙයකටම හේතු වෙන්නේ නොදන්න මට යහපත කියලා දෙන්න කල්යාණ මිත්‍රාගේ අසුර ඕනමද නැද්ද? අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යමයි. එහෙනම් විචිකිච්ඡාවට හිත නොසන්සුන්කමට අනාගතයේදී යන්න නොදෙන්න. ඒ වගේම කුක්කුච්චයට යන්න නොදෙන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් අපි අපේ ජීවිතයට එකතු කරගෙන මේ තමන්ගේ ළඟ දැනට තියෙන නොසන්සුන්කම් නැති වෙන්න නිවැරදි මෙනෙහි කිරීම කරලා ඒ නොසන්සුන්කම් නැති කරගන්න ඕනේ පශ්චත්තාපයන් නැති කරගන්න ඕනේ පශ්චත්තාපයන් නොසන්සුන්කම් නැති හිත සමාධියට බොහෝම ආසන්නයි ඉතින් පශ්චත්තාපයන් නොසන්සුන්කම් නැති වැරදි කරලා මේ පීඩාවට අහිංසක අය පීඩාවටපත් කරලා තමන්ට කැමති විදිහට ජීවත් වෙනවා තරුණ කාලේ බොහෝ අය. ඒ අයට අන්තිමට අවසාන කාලයේදී කිසිම පිළිසරණක් නැහැ. කොච්චර මුදල් තිබ්බත් කොච්චර බලය තිබුණත් අන්තිමට පිළිසරණක් නැහැ කාගෙන්ද තමන්ගේ සිතෙන්. රත් වෙනවා, ගිනි ගන්නවා කියලා කෑ ගහන අය දන්නව නේද? පොඩ්ඩක්වත් සහනයක් නැහැ. පොඩ්ඩක්වත් සහනයක් එන්නේ නැත්තේ මම කුළුහරකා වාගේ දඟලුවා කියලා පස්සේ තමයි මතක් වෙන්නේ. අනිත් අය පොඩි කරගෙන යට කරගෙන කපටිකම්, කුහකකම්, ඊර්ෂ්‍යාකම්, වෛරකම් ඇති කරගෙන කටයුතු කරපු ඇත්තන්ට පින්නත් මේ පසුව ඇති වෙන පසුතැවිල්ල හින්දා විවේකී කාලයේදීවත් වයසට ගිහිල්ලාවක්වත් ඒ ඇත්තන්ට තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න බෑ. මේ වටිනා ජීවිතයක් ලැබිලා අන්තිමට මොකද වෙන්නේ? තිරිසන් ආදී තැන්වල උත්පත්ති ලබන්න හේතු වෙන ධර්ම එකතු කරගන්න. ඒකින්ද දැනට වෙලා තියෙන ඕනෑ දෙයක් වුණදෙන් අඟුලිමාල තෙරුන් වහන්සේ අහිංසක කුමාරයාට වෙච්ච දේ මතකයිනේ. ඔක්කොම දන්නවනේ කතාව කියන්න ඕනේ නැහැ. නමුත් ඒවට නොසන්සුන් උනේ නැහැ. ඒකද හැමෝම කල්පනා කරන්න මොන වැරද්ද වෙලා තිබුණත් මගේ අතින් ආනන්තරිය පාප කර්මයක් වෙලා නැහැනේ. එහෙනම් ධර්මයට අනුව මේ හැම එකකින්ම මට බේරෙන්න පුළුවන්කම තියෙනවා. බේරෙන්න පුළුවන්කම තියෙනවා. ආනන්තරිය පාප කර්මයක් නොවි තියනවා නම් මේ වෙනකන් එහෙනම් මට ඒවෙන් බේරෙන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතට වහල් වෙලා කේලම් ආදී කියමින් කුහකකම් කරමින් කටයුතු කරලා පස්සේ අතුලාන්ත පසුතැවිලි ඇති කරගන්නේ නැතුව හිත නොසන්සුන් කරගන්නේ නැතුව සමාහිත හිතක තියෙන වටිනාකම තේරුම් අරගෙන සුවදායක ජීවිතයක් ඇති කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඕන මම සුවදායක ජීවිතයක් ඇති කරන හිත ඒකාග්‍ර සමාහිත හිතක් සුවදායකව තියෙන සිතක් අතීත පසුතැවිලි ඇති වෙන්නේ නැති සිතක් ඇති කර ගන්න නම් මම මේ ආකාරයට කටයුතු කරලා අවබෝධයට බාධා වෙන උද්දච්ච කුච්ච කියන නීවරණය මගේ సంతානය තුලින් දුරු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා සුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති